බොහෝ තෙල් ස්වාමීන් වහන්සේ අපේ ධම්සේන ස්වාමීන් වහන්සේ තව අහලා තියෙනවා අවකා අවකාශ ධාතුව සම්බන්ධයෙන් සිදු කළ පැහැදිලි කළ කාරණාව තව ටිකක් පැහැදිලි කර දෙනසේකවා. හා. ඉතින් අවකාශය සම්බන්ධව ඇත්තටම අවකාශයේ රූපයක් හැටියට දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අර ඉන්දික මහත්තයත් මුලින් අහුවනේ කායानुපස්සනාව එහෙම කොහොමද ඒක දක්වන්නේ කියලා. දැන් මජ්ක්‍ධිම නිකායේ එක් සූත්‍රයක් තියෙනවා ධාතු විභංග සූත්‍රය. ඒ ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝ. මහණනි මහණ මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක්. ධාතු හයක් කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඒතර ධාතු කියලා කියන්නේ අත්තනෝ සභාවං ධාරේති ධාතු. තමන්ගේ ස්වરૂපයෙන් පෙනී සිටින. තමන්ගේ ස්වરૂපයෙන් කියන්නේ අන්න අර අනන්‍ය ලක්ෂණ. මේ හැම නාමයකටම හැම රූපයකටම අනන්‍ය ලක්ෂණයක්. එනේ අනන්‍ය ලක්ෂණයෙන් පෙනී සිටින. එතකොට දැන් අපි හිතමු මේසයට ධාතු කියන්න බෑ. පුටුවට ධාතු කියන්න බෑ. ඇයි මේසෙව පුටුව තමන්ගේ ස්වરૂපයෙන් නෙමෙයි පෙනී සිටින්. ඒ ඒ සකසපු ස්වરૂපයක්. එතකොට මේස කියන එකේ කකුල් හතර ගලවලා ලෑලි තට්ටුව ගලවලා වටේ ගහලා තියෙන අච්චුව ගලවලා එකට මිටියක් බැන්දට පස්සේ එතන තියෙන්නේ ලී මිටියක් විනා මේසයක් නෙමෙයි. එහෙනම් මේසය කියලා කියන්නේ ඇත්ත ස්වરૂපෙන් පෙනී හිටින ධර්මයක් නෙමෙයි. ඒක ඒ ඒ රූප කොටාස සකසලා තියෙන විදිහත් එක්කලා ප්‍රකට වෙන ඡායා මාත්‍රයක් විතරයි. එහෙම නැත්නම් එතන සත්‍ය වශයෙන් පෙන්වන්නට පරමාර්ථ වශයෙන් ඒ ඒ ඒ ඒ තමන්ගේ ස්වરૂපය නම් ආයෙ වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒක වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ස්වરૂපය නොවන නිසා. එතකොට පුටුව කියලා ගත්තාම ඒකේ කැලේ ටික ගැලවුවන් පස්සේ ලී මිටියක් විතරයි. ඊට පස්සේ ලී මිටිය ආපහු අපි පොඩි පොඩි කැලි වලට කැපුවා. පස්සේ ලී කැලි ටිකක් විතරයි. ඒ ටික කුඩු කලන් පස්සේ ලී කුඩු ටිකක් විතරයි. ඊට පස්සේ ඒක තව තව බෙදුවෙන් පස්සේ පරමාණු ටිකක් බෙදලා තවත් බෙදුවෙන් පස්සේ අන්න එහෙම බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගිහිලා නොබෙදිය හැකි තත්වයකට එනවන අන්න ඒවට තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ ධාතු කියලා කියන්නේ තමන්ගේ ස්වરૂපයෙන් පෙනී සිටින නාම රූප ධර්ම. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැතිව තමන්ගේ ස්වභාවය ප්‍රකට කරන. තමන්ගේ ස්වરૂපයෙන් පෙනී හිටිනවා. අන්නේ ධර්ම ධාතු කියලා හඳුන්වනවා. එතකොට පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ. එතකොට එතනත් මේ ආකාශය කියලා කියන්නේ තමන්ගේ ස්වરૂපයෙන් පෙනින්න. මොකද ස්වરૂපය ආකාශ ගුණය දක්වන විශේෂයෙන් දැන් අර ප්‍රඥප්ති වලත් මේ ආකාශය ගැන සඳහන් කරනවා. අර අර්ථ ප්‍රඥප්ති වල එක ප්‍රඥප්තියක් තමයි ආකාශ ප්‍රඥප්තිය. ආකාශ ප්‍රඥප්තිය කියලා කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටාසයන්ගෙන් විනිර්මුක්ත වූ ස්වરૂපය. ඒ ඒ අවශේෂ රූප කොටාස එහි නැතය යන අර්ථයෙන් තමයි ආකාශ කියලා හඳුන්වන්නේ. එතකොට ආකාශ කියලා සම්මුතියක් තියෙනවා. ඒ වගේම ආකාශ කියලා ධාතුවක් තියෙනවා. ඒ ආකාශ සම්මුතිය ආකාශ ධාතුව ආකාශ සම්මුතිය පනවාගත්තු එකක් ආකාශ ධාතුව සත්‍ය වශයෙන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් නිසා ඒක පරමාර්ථ ධර්ම කතාවේදී රූප කොටාසයක් හැටියට හඳුන්වනවා. හැබැයි ඒ රූප කොටාසය ප්‍රධාන රූප කොටාසයක් නෙමෙයි පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු කොටාස නිසා තමයි අපට අර අවකාශ ධාතුව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ ධාතු කොටාස ක්‍රියාත්මක නොවන තැන තමයි අපට ආකාශය කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සමස්තයක් හැටියට අපට පෙනෙන හිස් බව අජටාකාශය කියලා හඳුනා ගන්නවා. අර රූප කොටාසයන්ගෙන් වෙන් වූ අවකාශය පරිච්ඡේද අවකාශය හැටියට හඳුනා ගන්න. එතකොට අජටාකාශය හැටියට හඳුනා ගන්නා තැන අපට පෙනුන්නේ නැති වුණාට එතන වායෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන පඨවි ආපෝ තේජෝ අවශේෂ ධාතු කොටස් තියෙනවා. ඒ නිසා සැබෑවටම රූප රූප ධර්මයක් හැටියට අපි ගන්නකොට ආකාශ රූපේ හැටියට ගන්න වෙන්නේ අර පරිච්ඡේදාවකාශය කියන්නේ රූප කොටාස එකින් එක වෙන්කොට පවත්වන රූප කොටාසයන්ගෙන් මිශ්‍ර නොවු හිස් ගතිය තමයි අවකාශයේ හැටියට හඳුන්වන්නේ රූප කොටාසයක් හැටියට ගන්නවා. ඉතින් ඒක සම්මුතියක් හැටියටත් ඒක අවශේෂ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා ධර්මයක් නිසා ඒක අසංකත ධර්මයක් හැටියටත් ওই විවිධ ස්වරූපයෙන් පැහැදිලි කරනවා. සමිල්හස් අපි අතන මම මේකට පොඩි දෙයක් එකතු කළ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඇත්තටම කැමති. ඒ තමයි අපි උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා පදාර්ථයේ අසංතතික ස්වභාවය කියලා. පදාර්ථයේ අසම්පතික ස්වභාවය. අදාළට එක දිගට පවතින්නේ නැහැ අතරතුර හිඩස් තියෙනවා. ඉතින් ඒ දවස්වල ඇත්තට මම තේරුම් හිතාගත්ත මේක තමයි ආකාශ රූපය කියලා. ඇත්තටම ඒක හඳුන්වන්නේ ඇත්තටම ආකාශ රූපය. මෙහෙමයි දැන් භෞතික විද්‍යාවේ කියන කාරණා අද එකක් කියනවා හෙට තව එකක් කියනවා. ඒ නිසා ඒව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එහෙම රූප කොටාසයන්ගෙන් හිස් ගතියක් තමයි ආකාශ ගුණය හැටියට හඳුන්වන්නේ ඒ භෞතික විද්‍යාවේ ඒගොල්ලෝ හඳුන්වන එක එය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි ආකාශය දිහා බැලුවම එතනත් හිස් බව හැටියට හඳුන්වන්නේ. නමුත් අභිධර්මයට අනුව ගත්තොත් අජටාකාශය තුල හිස් බවක්ම නෙමෙයි තියෙන්නේ. එතන වායෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා නම් අවශේෂ ධාතුත් තියෙනවා. ඒ නිසා අපි සාපේක්ෂව කතා කරනකොට යම් තැනක හිස් කියලා කතා කරන්න පුළුවන්. ඒක සම්මුති මාත්‍රයක් විතරයි. මෙතන මේ පරමාර්ථ ධර්මයක් හැටියට කතා කරන්නේ ආකාශය කියලා අවශේෂ රූප කොටාස කිසිවකින් මිශ්‍ර නොවු ගතිය. ඉතින් අර කියන තැන සාපේක්ෂ වශයෙන් ඒ ආකාශ ගුණය තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහෝ තින්